most memorable members of the Mahasangha, distinguished guests. In a little while, you'll realize that you are extremely fortunate to be here today. But I'm not going to spoil it for you. speaking to you today, just for a few moments, is to share with you just a tiny bit of how I came across what you are going to be coming across in a few moments and how that changed my He told me about the world. He told me about life. 这个呢，就是。 සියලුම දෙනා සාධනාවය පවත්වන්න. පාටිශේක්ෂාවන් සමාදන් වූ නිසා සියලුම දෙනා අසුන් නිවන් සයෝ මේ අවස්ථාව විශේෂ වෙන්න හේතුව තමයි තේරෙන්නේ අද ඔබ සියලු දෙනා මේ ඉස්සරහට දැනෙන්නේ. මොකද මේ ශ්‍රී ලංකා දීපේ මේ මාර්ගයෙන් පවත්වාගෙන යන නිසා මහත් වූ මේ සංකල්ප දීවත් පිළිසකට දෙන්නේ. විවිධ ආකාරයේ රැකියාවක් කියන්නේ මේ ලංකාව පෝෂණය කිරීමේ මහා ආරණ්‍යයේ යෙදෙමින් තමන්ගේ ජීවිතාවගෙන යන බොහෝ පිරිසකට මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ලංකා දේශයට මහා කීර්තියක් සපය ලෝකේ පුරා ලංකාවේ කීර්ති නාමය අරගෙන ගිය පිරිසක් මේ ස්ථානයේ ඉන්නවා. රට පාලනය කරන පිරිස මේ ස්ථානයේ ඉන්නවා. අන්න ඒක නිවසේ මේ වෙලාව පොඩ්ඩක් මම ඔබට කියන්නේ මේ ටිකක් දැනගත් අවස්ථාවක්. හැබැයි දැන් මම ඔබට කියනවා කියන්නේ මෙන්න මේ දේ. පළවෙනි ඉල්ලීම තමයි. ඔබ මොන තරම් දෙයක් කෙනෙක් වුණා. දැන් ඔබ ශ්‍රවණය කරන්නේ නැහැ. ඔබට හිතා ගන්න පුළුවන් තැනක මානසික ශක්තිය අතිවිශය උත්තරයේදී ධර්මයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ කෙනෙකුට ඔබට හිතා ගන්න පුළුවන් උත්තරේ නෙමෙයි. උන්වහන්සේට බිඳු මාත්‍රයක් ගැන ඉතාලම නිමිති පරතරයකට මේ මඟ බලන්නේ. මඟ බලන පාර කියලා තියෙනවා හතර පාර කියලා තියෙනවා හැබැයි අය දෙකම මාරක වියන්කොද ටෙලිෆෝන් නාලෙන් පටන් ගන්නවා දෙමාම විතර මෙතන ඉන්නේ නැහැ කියලා මොකද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී මේ රටේ ප්‍රමුඛ තිරසකද වේකාරට ඇවිල්ලා ඉතින් ඒ අයට පාරක් කියනවා මොකද එන්නේ නැහැ නැත්නම් බොහොම දරා පාලනය කරනවා දෙවෙනි කාරණාව තමයි කියන්නේ ඔබ පාවාන් කල්ලෙමින් නැත දාම් කරන එක ඇලතක් අපි රෝගී කෙනෙක් නම් කමක් නැහැ නිරෝගී කෙනෙක් නම් ඒක නෑ හොඳයි ඊළඟට people ඔබට වෙන්නේ දැන් මාතෘකාවේ ඔබේ ප්‍රාර්ථනාව දැන් ඔබේ දරුවෝ ඔබ දෙන්නේ දැන් ඔබේ දරුවන්ට පුදුමද දෙයක් ඔන්න ඔතන යන්නේ ඔබේ දරුවෝ හරි හොඳ ඇති හරි ශ්‍රේෂ්ඨ දරුවෝ මේ දරුවෝ පැවිදිලා අරිහත්යන් කරන්නේ දැන් අරිහත්යන් මහන්සියට පුළුවන් දෙයක් කියන බලක මිනිස්සු ඉතින් ඔබගේ ශක්තිය අනේ ඔබ ගැන ක්‍රියාව කියන කවදයක් විදියට. ඒ ඔක්කොම මිනිගලට එක බවයි කියලා තියෙනවා. මම එක විශේෂ භාවයක් මට එකයි එකයි දැනෙන්නේ. අනිත් ඒ ඔක්කොම හිස් කාටුවල දෙන දෙයක් කියලා තුනක් දෙන්නේ. දෙපළ ඉතින් අපි ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි මේ ලෝකේ රටේ තියෙන ප්‍රශ්න ඉන්නන්නේ අපි ලොකු ප්‍රශ්නයක් කියලා හිතේ. ඇයි මේ නිර්මාතය රතු පාටයි අපි නිර්මාත කරන්නේ. ඇයි කියන්නේ රතු පාට ඔලේ භාත්මලවත් කරලා. ඇයි භාත් ඇයි ඒ රතු පාට කියන්නේ. ඔබම පොදුම මනුස්ස දෙයක්. අර අනිත් රත්න ලෝකවල මොනවා කරලාද? ඇයි ඔය නිර්මාතය දැන් ළමයා ඉස්සරහ කරන්නේ අම්මයි එහා පිට රැඳි දෙන්නා කියලා කිව්වොත් මේ දෙන්නනේ කාලෙට කැමති කියලා. ඔබ කියයි අම්මලාට කැමති කියලා මම අහන්නේ නැහැ ඒ කියලා. මොකද හේතුව ඔබ කියයි ඕනියක් කියලා. ඒක තමයි. මම හිතුවේ වස්පත්ත නිපාතට කැමති කියලා ඔබ කිව්ව නිපාතට කැමති එහෙම කියයි කරකට නිපාතට කැමති කියලා. දැන් මම හිතුවා ඇයි කියලා දැන් දීලා උත්තරයක් නැහැ. ඉතින් මේකනේ මේකවල හිතලා බලන්න පාඩ දෙකක් තියෙනවා ඔබ නිපාතට کسی میں ہی جواب کرتے ہیں کسی بینک میں بیٹھے نہیں جاتے کسی کسی کے اپنے مان کے پاس میں اچھی کسی بڑے مان کے پاس میں مان کو سمجھ رہے نہیں کہ چیز کے مان اپنی کو میں میں چیز کے کرو ہزار کے کو میں کہہ وہ دے اور لوگ نے کہا کہ جو ہے کسی کے مان میں کسی کے انسان ہے یہ کہ کسی لوگوں میں کسی لوگوں کا بھی کوئی ہے وہ دیکھ میرا محمد صلی اللہ علیہ وسلم ہے ایک بڑے کام کی سے وہ ہم ساتھ میں سے اب وہ خیرہ کی ہے خیرہ کھانا ہے خیرہ کھانا تو ප්‍රවේශ දෙකක් තියෙනවා. ඔය ප්‍රවේශ දෙකෙන් ඔබ වැඩි දුරට යන විමාන කරන්නේ. ආ විශේෂ මුදල් දෙන්නේ. ඉන්නේ නැහැ අපේ ඒකලම කැමති නෝ කියනවා. ඒකත් මම කියන්නේ ඇයි ඇයි වගේ අනිවාර්ය වශයෙන් කියන්නේ? ඔබට කියන්නේ නැත්නම් ප්‍රශ්න තමයි. ඒ වගේ උදාහරණ නිසා. ကောင်းလို့ဥပဒနာရည်ဖြစ်တယ်မြေလို့ဖြစ်တယ် මේ විදිහේ නෙමෙයි. ඔබ කැමැත්තට කැමති. ඔබට කැමතිල දෙනවා. ඔබට හරි සතුටුයි. දැන් ඔන්න un කියන්නේ ඔබට තේරෙනවද නැද්ද? තේරෙනවද? තේරෙනවා. ඇයි හේතුව? ඒකට හේතුව තමයි පිළිද දැන් ඕක කරලා මම කැමති නම වචනයක් කියනවා. පිස්සු කියන වචනේ තේරුම තමයි පහ ඉස්සු. පහ ඉස්සු තමයි පිස්සු වෙන්නේ. පහ උස්ස ගන්නවා. පහ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා ඔන්න ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔන්න ඔය පහ උස්ස ගන්න වැඩ පිළිවෙල තමයි මේකේ පිස්සු කියලා කියන්නේ. ඇහැ රූපයක් ගන්නකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් ඇතුළත් වෙනවා. මනස අයම මතක් වෙනවා. අන්න ඒකට කියනවා පව කියලා. එහෙනම් කින කියන්නේ ඕකේ ලෝක සත්‍යයට යහපතක් වෙනවා කියන. පව කියලා කියන්නේ ලෝක සත්‍යයට අයහපතක් වෙනවා කියන. එහෙනම් දැනම කියන්නේ අරහත සත්‍යයේ පව කරනවා. දැන් මම කියපු විතරක් නෑ දැන් මොකද අවබෝධයෙන් මොකද කරන්නේ? මොකක්ද පින කියන්නේ මොකද්ද? යමෙක් පහ උස්ස ගත්තපස්සේ මේ උස්ස ගත්ත පහ මේකෙන් කරගෙන යාමේදී යම්කිසි කාය කර්මයක් වශයෙන් කර්මයක් මනෝ කර්මයක් කළාද ආන්නේ කිරීම නිසා ලෝක සත්‍යය යහපතක් වුණා නම් පිටක් අයහපතක් වුණා නම් තමයි. ඒනම් ධර්මයට කියන්නේ කුසලයේ කියන්නේ මොකක්ද? දැන් දැන් ලෝක සත්‍යය විවිධ ආකාර ප්‍රශ්න තියෙනවා. කුසලයේ කියන්නේ පිනමයි කුසලයේ වගේ ආදී වශයෙන් කතා කරනවා. මම ඔබට ළඟින් කියන දෙයක් කියන්නම්. පින කියන්නේ එක කුසලයේ කියන්නේ තමයි. කුසලයේ කියන්නේ සදාරේ යනවානේ මන අපිට විග්‍රහ කරලා තියෙනවා. ඒක ඔබට අවබෝධයක් නැති වෙන්නේ. කෝසාන විදයේ කියලානේ දීපමාන්ත කන්ද බ්‍රහ්මකෝසන් පාපකෝසන් දුරදන්නා බුදුරෝතාවේ පෞද්ගලික දරත්තා කියලා කුසලයේ ගැන මහා විග්‍රහයක් බුදුරජාණන් කියලා දෙනවා. ඊළඟ ඕක කටුව කියන වෙලාවේ මේ පිනයි කුසලයේ දෙකම එකයි මම ඔක්කොම විග්‍රහ කරන්නේ ඒවා විග්‍රහ කරලා තියෙනවා පොතේ දේශනාවල අහන්න ඔය ජීවිත කාලේ මහා දේශනා මේ. ඔයගොල්ලෝ කාලෙත් එක බලන්න. හරි. කුසලයේ කියන්නේ මොකක්ද? කුසලයේ කියන්නේ පහ උස්සගත කෙනෙක්. ඒ උස්සගත පහ බිම දැරීම උදෙසා යම් කිසි කාය කර්මයක්, වාචික කර්මයක්, මනෝ කර්මයක් කරනවා. ආන්නේක කියනවා කුසලයේ බිමරදී උදෙසා යම්කිසි කාය කර්මයක්, වාචික කර්මයක්, මනෝ කර්මයක් කරනවද අන්න ඒකට කියනවා කුසලයේ කියලා. එහෙනම් දැනමත ඔබ කියන්නේ තිලයි කුසලයේ කියන දෙක එකයි. තිලයි කුසලයේ කියන දෙක එකයි. නෑ රාසයත් පොළොවයි වගේ දෙයක් තමයි. පින කියලා ඉන්නේ පහ උස ගන්නයි කියන්නේ. දැන් ඔය කරන්නේ පහ උස ගන්නත් දැන් ලබාවදී වෙනකොට මොකද කරන්නේ? දැන් ලබාවදී කම තියාගෙන ඉන්නේ. ඕක ගමන කියන මොකද? මානවාදී දැවිලා දෙන ඉස්සරහ තියෙනවා මේ සෝඩියම් සෝඩියම් මම බොහෝ පිටාන්තර තියෙනවා. දැන් ධම් දෙන එක හොඳනවා කරන්නේ. ඒකේ ලෝකේ යහපත අයහපත වෙන්නේ යහපත. එහෙනම් මොකද දැන් මොකද කරන්නේ? ඉස්සරහට පහ පවත්වා ගන්න උදෙසා දැනවන කාය කර්ම වලින් අනුගමන කරනවා. ඒ පිළිබඳව මොන ලෝක සත්‍යය යහපත් කියන්නේ ඒක නිසා දැන් මොකද කරන්නේ? තරමකට දෙනවා. ඕක දැකලා තමයි මේ මම අනිත් මේ ඔය කෙලින් කරලා දෙන්නේ මේ ඔබ ඔය දීවිලි දීවිලි කවර කවර කවර ඔබ ගෙනත් තැනක තිබ්බා. දැන් ඔබ කම්පැනි මැනේජර්. ඒ වගේම කම්පැනි ඩිරෙක්ටර්. ඔය මාතේ නියම ඉන්නේ. දැන් මේක මේ කම්පැනි කවුරුද වෙලාවේ දැන් අවසර ඔන්න මම පිස්සුව තියෙනවා. ඒක අනුව ගෙදර ගියාට පස්සේ අම්මා පිස්සුව. තාත්තා පිස්සුව. අයියා අප්පා පිස්සුව වෙනවා. වැඩවලට ගියාට පස්සේ මැනේජර් පිස්සුව. ඩයරෙක්ටර් පිස්සුව. බස් එකේ නැගලා පස්සේ මහත්තයා පිස්සුව. මොකද එක එක ආකාරයෙන් මේ එක එක පිස්සුවකට ගන්න පුළුවන්. හැබැයි පිස්සුව උඹලට තමයි දැන් උඹලට මොකද කන්දේ දෙවිලා ඒක කරන්නේ නැහැ කියලා අර මිනිස්සුගේ කොච්චර තියෙනවා කියලා මිනිස්සු දැන් ඕනෑ මහත්ය ඒක වෙලා මේ වැඩි විවරයකට අර වැඩි විවරට දෝනාවක් අපේ රාත්‍රියේ මොකටද විස්තරයකට දාලා පුළුවන් සංකේම මේ පැත්තට ඇදලා මොකද හේතුව පහේ තියෙනවා දැන් කායිකව අපිට මනෝකර කරන්නේ මොකද අර වගේ කරනවා මෙච්චර කාලයක් අපි හොරවන්නේ නැහැ දැන් මේක මොකද අපි හොරවන්නේ සතුටයි. ඕක සතුටයි. දැන් අර මහා විශ්වාස නල්ලේ ඉඳලා පුදුමතර මේ පැත්තට කොට ගහගෙන තමයි මිනිස්සු දන්නේ නැහැ. ඕක කොට ගහගෙන මේ දෙක ටැක්කර් කරගෙන වෙලා ඉන්නේ අර දීපු සයින්ටිස්ට් ළඟ ದೇಶದಲ್ಲಿ ನಿರ್ಣಯಗಳ ನಡೆದಿಲ್ಲ ವಯ ದೇಶದಲ್ಲಿ ನಿರ್ಣಯಗಳ ಬಗ್ಗೆ ನಡೆದಿಲ್ಲ ದೇಶದಲ್ಲಿ ನಿರ್ಣಯಗಳ ಲೋಕಸಭೆಯ ಅವಿನಾಶ ಫक्त තේරෙන්නේ එහෙනම් ඒක අර පරිවාල හරියන්නේ ඒකම වලින් නිදෙලා කාම වේදනාවට එන්නේ එන්නේ පිටම ඇතුළට වෙලා කියන ජීවිතේ වෙනුනේ ඒ ළමයා ජනේ තුරු කල් මොකද කතා කරන්නේ අයියේ මාව අරගෙන යනවා කියන්නේ ඒක බීම මාත්‍රයක් මේ දරුවට මේ වෙලාවේ තේරෙන්නේ නැහැ මේක මොකද හේතුව මේ ඉස්සිච්ච පහරේ ලොකුයි ඒ නැහැ කියන්නේ දරුවට ගහන්න එපා ඒකට මේ හරියාකාරව කියන්නේ මොකද අර දුව කිස්මට වඩා ලොකු කිස්මක් තියෙනවා දැන් ගහකට නැහැ. ඉනිල කරලා තියෙන්නේ ඔය දාන්න නැති දාන්න නැති කිව්වේ ඉනිල මේක පල්ලෙහා ඕනේ නැහැ මේක හරියාකාරව ඔබ ප්‍රමාණ දුරව පල්ලෙහා උපාගත කිව්වේ දරුවෝ දෙක ගන්න. දැන් මේ ලෝකයේ තියෙන ලොකුම ගිනි මොකක්ද? ඒවා ඔබ හොඳට තේරුම් ගන්න දේශනා කීපයකම මම මේක මොකද ජීවිතේ බලවත් විශ්ින් මහන්සලා ගොඩාක් ඉන්නවා. බොහෝ මිනිසා මම මොනවද මම ඊට කිසි දෙන්නා. ඔබ එන්නේ කුලකේ ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. දාස් ගන්න ලක්ෂ ගන්න කියනවා මේ මගවලාගෙන කටයුතු කරන්නේ. කොහොම හරි මෙයා දෙන්නේ කියලා කරනවා. කවුරු පිටින් වැඩිද اسے کر دیا خام టీవీ బలాన్ని పెట్టుకో ఏం కాదు ఎక్కువ పరిస్థితి బలాన్ని పెట్టుకో మనోహరమైన స్థితి బలాన్ని పెట్టుకో કોઈ ઓછું એટલે કાઢે ઓછું એટલે એના દાદો બેનો ઇનામ ඇයි? ඔබ තමයි මේ කමෙන්ට් එක. ඒ කරපරි ඔබ ගන්නවා දෙලේ යනවා. ඒ මනස ගෙනාට කලින් ඔබ ගන්නවා දෙලේ යනවා. ඕකද? ඇටැච්මන්ට් කියන දේශීව නෙමෙයි. උදාහරණයක් කියන්න. කබකාරයක් අරගෙන. කබ බෑල් එකක් අරගෙන ඉන්න ආදිනවා හදලා තියෙනවා. ඔබ කැමති දේ ලබසනි නැකේන ඔය දෙක තමයි කියන්නේ අපි දෙකවලට තියෙන්නේ. අපි දෙකවලට කරන්නේ සතුට වෙන්නේ. ඔබ ඔය જાතියේ සතුට වෙනවා. මම මේ જાතියේ සතුට වෙනවා. ඔබ ගොඩනගන සතුට වෙනවා. මම අතහැරගත ඕනේ. ඔබ ගොඩ ගහගත්තාම ගොඩ ගහපු දේවල් මෙහෙම වෙලා යනකොට දුක් වෙවි සතුට වෙනවා. දුක් වෙවි සතුට වෙනවා. ඒ අරගෙන දුකයි ආයි ගොඩ ගහගන්න මොකද සතුට වෙන්නේ. එක ළමයි මලා තව ළමයි කොහොමද කතා කරනවා. එයි. සතුට වෙනවා. නමුත් තේරෙන්නේ ඔය හැදෙච්ච ළමයි මගේ කන්නේ. මියෙක් කෙනෙක් කියලා. කැලේ අරමුණු කරගෙන බුදුසාම දේශනා කරන කියලා ඒ භෞතිකවාදී ශිවිස්සට දෙන්නේ. මොකද අපි ස්වාමීන් වහන්සේ ලෞකික ආසයි කිව්වේ. ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මම ඉන්න මේ තාත්තා දේශනා කරන්න කියලා. පරිච්ඡේදයේ නිසා මොකද භෞතිකවාදී අදහස් තියෙන්නේ ආයතන ගන්න කියන එක ගැන හිතන්නේ. සිමගේ උදාහරණයක් ඒ අදහස් නැහැ කියලා මෙන්න මේ දාපර දෙක පැහැදිලි කරලා දෙන්නේ. මොකද ඒකේ ඔක්කොම නැහැ. උපදිනවද නැද්ද කියන එක ඔක්කොම කරන්නේ නැහැ. තම ජීවත් වෙලා ඉන්නේ ඔක්කොම ඔක්කොම කරන්නේ කොහොමද? ආ මේ පැහැදිලි කරලා පිළිගන්නවන තරකාරකෝලෝ පිළිගන්නවන මම ඒක ඔක්කොම කරලා දෙන්න. ඔය ඕනේ ඔක්කොම කරලා දෙන්න. නම් පිළිගත්තට පස්සේ වෙන nimalo vrte od ඕගොල්ලෝ ශාලේ වුණා ලෑස්ති වෙන එක තමයි ගන්න. ඔය කියනකොට අර බලවල අනේ මම මේ මාස අපි දෙකමාරව යන්න ඕනේ. තියන මාසකට තරගෙන යන්න ඕනේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා කුංචිව ස්වාමීන් වහන්සේලා පවා කතා කරන එකට තීරණය කරන විනාඩි 10කින් ගන්න වෙලා කුරේනවා. 10 එතන ඉඳලා දෙකම මාර්ගයෙන් බලතිවලට වෙනවා. දූතාවල රටේ සාමාන්‍යයෙන් දෙයිනවා කියන්නේ ඉන්නා කරන්න. බලන්න සමහර විලාසෙ 30 40ක් යන මොන වේගයක් ආපරි දූතාවල තියෙන නිසා. උන්වහන්සේලා මෙච්චර කාලයක් රැකගෙන දූතාවල සබා කඩාගත්තා. ඔබ නිසා. ඔබට දහම දෙන්න නිසා. මේ දහම කියන වචන තම අපිට තේරෙනවා ඉතින් අපි ඒ තරම් වෙනස් වෙලා ඉන්නේ. ඔබට පුළුවන් තරම් මේක දෙන්න උත්සාහ කරන්න. අද මේ තේසන් මහ වේතතරල ලක්ෂ ගණන් වේදන් කරන ඔබ දානමය මේ ස්ථානයේ. මේ ස්ථානයේ දේශනාවක් කරන්න කිව්වද ලේඛ ප්‍රශ්නයේ ලක්ෂ පහකට වේසන් වේදන් කරන. අද ඔබට මේ අවස්ථාව සැලසලා දුන්නේ බලන්න මොන තරම් කල්යාණ මිත්‍රත්වයක්ද කියලා. සංඝයා වහන්සේලා මේ ස්ථානයේ වැඩි කියන්නේ මොක මොනක බලාපොරොත්තු වෙන්නේ මම අනුකම්පාවෙන් මෙතන දෙන්නේ තුන් දෙනෙක් නම් මම අර අනුකම්පාවෙන් පුළුවන් ඒ හැම මම දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා جی ایسی جگہ ہم پا ඔබට පුළුවන් ධර්ම ප්‍රචාරය කරන මේකේ විශාල වශයෙන් ධර්ම ප්‍රචාරය වෙනවා. ඒක මහා දීප්තිය නිවන්නේ නම් දවසකට දීවි 5000 කට ඔබ කියනවා. හැම තැනම ධර්ම ප්‍රචාරය කරන වැඩ පිළිවෙලක් වෙනවා. හැම තැනම නිවන් දකින සත්‍යයේ ප්‍රවේණය කරන සූරේ කියන එක නිදෙනවා. ඔබ පුළුවන් නම් මේකට දායක වෙන්න දායක වෙන්න කියලා මේ හතරනේ මේක තමයි ශ්‍රවණය කරනවායි පාරිමර්ශී කර්මස්ථානයෙන් ගන්නවා. ඒ වගේම දේශනා තියෙන දෙන්නේ අන්තර්ජාලයේ හොයන බලන ආර්යමෛත්‍රී කියන්නේ මොකක්ද? ලෞකික මෛත්‍රී කියන්නේ මොකක්ද? ඒවා පොරේ වෙනස් දේවල් පොඩ්ඩක් ඒක හොයන බලන තමයි මේ විදිහට කටයුතු කරන්නේ. ඒනම් අපි සියලු දෙනා එකතු වෙලා මොහොතක් ආර්යමෛත්‍රී කර්මස්ථානයේ වල මේ ලෝකෙදී මේ කල්ප කියන ශක්තිය පිටදලා සුදු චිත්‍රමේ මේ විශ්වයේ කාලු වෙලා නිවන් දකින්න වේදදාස මහයතිවරයන් වහන්සේලා නිවන් මඟ පසක් කරගන්න පහසු වෙනවා. මාත් එක්ක පිටු දෙන සත්‍යයන් මම සියලු ලෝක සියලු සංගයෝ සං Santa. රැස් යන්නේ. ඒක නිසා අපි ඔබ රැස් යන්නමයි ඔබට දහම් දේශනා නැති වෙනවා. පුළුවන් තරමින් ඔබ යන්න බලන්න. නැත්තම් කාන්ත පුදේ උලගා ගන්න කරගෙන ඉන්න. එහෙට ඒක තමයි ඔබ කරන්නේ. ඔය දෙකේ එකක් ඔබ සෝදන්නේ. හොඳයි. එහෙනම් කියන්නේ තේරුම් ගන්න උදාහරණයක්. පුණ්‍යයන්